ඔය වගේ කුෂ්ඨ රෝගයක් මටත් තිබුණා මට දැන් සනීපයි එන්න මම සනීප කරන්නම් කියලා මේ දෙන්නා තමන් ඉන්න තැනට ගිහිල්ලා අර බෙහෙත් කරගෙන කියන්නේ කැලෑවේ ඖෂධ පාවිච්චි කිරීමෙන් සම්පූර්ණ සුව වුණා. ඒ දෙන්න එකට ජීවත් වුණා. ඒ දෙන්නට ලැබුණු දරුවෝ අර තමාගේ සහෝදර පිරිසගේ දරුවන් එක්ක ආවාහ විවාහ කරගන්න සිද්ධ වුණා. ඔය සිද්ධි සියල්ලම පිය රජුරවන්ට ආරංචි වුණා. එතුමා මේ දරුවන් ගැන ස්තුතියක් කරලා තියෙනවා සත්‍යවත බෝ පරම සත්‍යවත බෝ කියන ස්තුතියක් කරලා තියෙනවා මගේ දරුවෝ හරි ශක්ති සම්පන්න අය සමර්ථ අය කියලා ඒ නිසා මේ වංශයේ ශාක්‍ය කියලා නම ඇති වුණා මෙන්න මේ ශාක්‍ය වංශයෙහි තමයි සුද්ධෝදන සුකෝදන දෝතෝදන අමිතෝදන මිතෝදන අමිතා ප්‍රමිතා කියලා දරුවෝ හත හය දිනක් ලැබුණේ එයින් මේ දෙගොල්ලගේ කතිකාවත අනුව කපිලවස්තු නගරේ දරුවෝ කෝලිය ජනපදයේ දරුවන් එක්ක ආවායවා වීමට සමත කරගෙන තිබුණා. ওই දේ දීර්ඝ කාලයක් අන්‍යෝන්‍යයන් යන අතර තමයි මේ සුද්ධෝදන මහරජුරුවන්ගේ සහෝදරයෝ ඉතිරි තුන් දෙනයි තමත් එක හතර දෙනයි සහෝදරියන් දෙන්නයි නමිතා ප්‍රමිතා ඒ දෙන්නා කෝලිය ජනපදයේ දෙව්දා නුවර අගරජවන සුප්‍රබුද්ධ රජුරුවන්ගේ අග්‍රමහේසිකා බාටපත් වුණා සහෝදරිය දෙනමම. එය දෙන්න මහා පින් ඇති දෙන්නෙක් නිසා. එයින් අමිතා දේවියට තමයි ඒ අමිතා දේවියගේ නිචානි සුද්ධෝ මේ සුප්‍රබුද්ධ රාජ්‍යරුවන්ගේ සහෝදරිය තමයි සුද්ධෝදන රාජ්‍යරුවන්ගේ මහේසිකාව වුණේ මහා මායා. එතකොට සහෝදරියෝ දෙන්නේ හිටියා මහා මායා සහ මහා ප්‍රජාපති. මේ දෙන්නා සක්විති රජ වෙන දරුවන් ලැබෙන පින් ඇති මවුරු දෙන්නෙක් බව දැනගෙනයි සුද්ධෝදන රජුරෝ මේ දෙන්නම තමන්ගේ රජමාලිගාවට ලබා ගත්තේ. එතකොට මේ සුද්ධෝදන රජුරුවත් මහා මායා දේවින් වහන්සේත් රාජ්‍ය කරන සමයේදී තමයි මහා බෝධිසත්වයන් වහන්සේ සේතකේතු නමින් තුසිත දිව්‍ය ලෝකයේ උත්පත්ති ලබා සිටි අතරත දසදහස් අස්වත්වල දෙවිවරුන් ඒ ආරාධනයෙන් පස්මහා බැලුම් බැලුවේ මනුලෝපදින්නේ සුදුසුද කියලා. කාලෝ දේශෝ දීපෝ කුලං මාතු ආජු පරිච්ඡේදෝ කියන කරුණු පහ බැලුවා. කාලය කියන්නේ ලෝතර බුදුරයන් වහන්සේලා බුදු වෙන්නේ ආයුෂ බෑගෙන යන කාලේ අවුරුදු ලක්ෂයයි 100යි අතර කාලේ. ආයුෂ වැඩි වෙගෙන යන කාලේ බුදුවරු පහළ වෙන්නේ නැහැ. එතකොට ඒ කාලේ හැටියට අවුරුදු පරමාශ 100යි. ඒතර අන්තිම කාල පරිච්ඡේදය බුදු වෙන්න තියෙනවා. ඊට වඩා අඩු නම් බුදුවරු පහළ වෙන්නේ නැහැ. සක්විති රජවරුත් පහළ වෙන්නේ අවුරුදු 100ට වඩා අඩු නම්. ඊළඟට බැලුවා දේශය. දීපය දීපේ දීපේ නම් ලෝකේ තියෙන එක සක්වලකට දීප හතරක් ජම්බුද්දීපය උතුරු කුරු දිවයින පූර්ව විදේ අපර ගෝයානිය කියලා. ජම්බුද්දීපේ පමණයි බුදුරු පහළ වෙන්නේ. නිසා ජම්බුද්දීපේ තෝරගත්තා. ජම්බුද්දීපේ තියෙනවා මධ්‍ය මණ්ඩලයේ ප්‍රත්‍යන්ත ජනපද කියලා කොටස් දෙකක්. මේ මධ්‍ය මණ්ඩලයේ තෝරගත්තා. ඊළාට මව්පියන් දෙන්න බැලුවාම මේ දෙන්න පාරමී පුරාගෙන ආපු දෙන්නේ. මව්පියන් වෙන්නම. එයින් මාතු ආයු පරිත් කුලං කියලා කිව්වේ මහබෝසතාණන් වහන්සේ පස්චිම භවයේ උපදින්නේ එක්කෝ ශාස්ත්‍රීය වංශේ නැත්නම් බ්‍රාහ්මණ වංශේ. ඒකේ පාල පරිච්ඡේදවල උසස්ම සම්මත වංශයේ තමයි පිළිගන්නේ. ඒ කියන්නේ සමහර කාල පරිච්ඡේදවල බ්‍රාහ්මණ වංශයේ උසස්. සමහර කාල පරිච්ඡේදවල ශාස්ත්‍රීය වංශයේ උසස්. අපේ සරුවක්යන් වහන්සේගේ කාලේ උසස් වංශයේ හැටියට තිබුණේ ශාස්ත්‍රීය වංශයේ ශාක්‍ය වංශයේ. ඊළඟට මෞතුමියගේ අවශ්‍යගෙන බැලුවා. මහබෝසතාණන් වහන්සේ නමක් මෞකස පිළිසඳ ගන්නේ හරියට දින නියම කරගෙනයි. ඒ කියන්නේ ඒ කාලේ මිනිස්යාගේ පරම ආසවරුදු 100යි සමහරට 120ක් ජීවත් වෙනවා පින් ඇති අය. අවුරුදු 100 තුනට බෙදෙනවා. තුනට බෙදුවාම පළවෙනි ප්‍රථම වයස අවුරුදු 33යි. මධ්‍යම වයස අවුරුදු 67 දක්වා. පස්චිම වයස අවුරුදු 100 දක්වා. ප්‍රථම වයසට අවුරුදු 33යි, මධ්‍යම වයසට අවුරුදු 34යි, පස්චිම වයසට 33යි මේ විදිහටයි 100 බෙදෙන්නේ. එයින් ප්‍රථම වයසේදී යම් දරුවෙකු මව කුස පිරිස්ද ගත්තා නම් ඒ දරුවෝ බොහෝ සෙයින් රෝගාබාධ ඇතියත් වෙනවා. මොකද ප්‍රථම වයසේ ඉන්න කාන්තාව සංවරය ප්‍රවේශම මදි, ලෝලත්වයේ වැඩි. නිසා සමහර විට ඒ දරු වස්තුවට අහිතකර හැසිරීම ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ප්‍රථම වයසේ මහ බෝසතාණන් වහන්සේලා මව කුස පිරිස්ද ගන්නේ නැහැ. මධ්‍යම වයසත් තියෙනවා කොටස් තුනකට බෙදෙනවා. එයින් කොටස් තුනට බෙදුවාම එක කොටසකට අවුරුදු 11කුත් මාස 4ක් වෙනවා. 34 බෙදුවාම. එයින් කොටස් දෙකක් එකතු වෙනවා. එතකොට අවුරුදු 22යි මාස 8යි. ප්‍රථම වයසම අවුරුදු 33යි, මෙතන 22යි 55යි මාස 8යි. මෙන්න මේ දිනේ එනකොට හරියටම අසලපුර 15ක් පොහොව දවස වුණා. ඊළඟට ආයුෂ පරිච්ඡේදය බැලුවාම තව මාස 10යි දින 7කින් ඒ මෞතුමිය කලුරිය කරන්න තියෙනවා. ඒක ධර්මතාවක්. මහා බෝසතාණන් වහන්සේ නමක් මව කුස පිළිසඳ ගන්නේ ඉපදීමෙන් දින 7කින් පසුව මව කලුරිය කරන දිනය බලාගෙනයි. හේතුව කියලා තියෙන අට කතාවල දරුවෙකු බිහි කළ මව කෙනෙකුට දවස් 7කින් පස්සේ නැවතත් දරුවෙකු පරිසඳ ගන්න පුළුවන් කියලා. නිරෝගී අයට. සමාහට දරුව හැදුනේ ඇතත් නැතත් දරු වස්තු නැත්තම් කල්ල බීජ ඇති වෙන්න පුළුවන් ප්‍රථම පළවෙනි දරුවාගේ බිහිවීමෙන් දවස් 7කට පස්සේ ඉතින් මහා බෝසතාණන් වහන්සේ නමක් කුසෙන් දරාගත් බෝසත් මාතාවට බෝසතාණන් වහන්සේගෙන් පස්සේ කිසිම සත්‍යයක් ප්‍රතිසන්දි ගන්න සුදුසු නැහැ. ඒක චෛත්‍යයක් වාගේ පූජනීය චෛත්‍යයක් වාගේ මාතෘ කුක්ෂිය. එනිසා දවස් 7කින් එතුමියන් අන්තරා වෙනවා අන්තරා වෙන දිනේ බලාගෙනයි බෝසතාණන් වහන්සේ පරිසන්දි ගන්නේ. එනිසා මහා බෝධිසත්වයන් වහන්සේ මහා මායා මෞබිසවුන් වහන්සේට වයස අවුරුදු 55යි මාස 8ක් පිරුණු දවසේදී ඇසලපුර පසළොස්වක් බොහෝ දවස උදා වුණ එදවසේ අලුයම් කාලයෙහි ඉතා සුබ සිහිනයක් දකිමින්ම මේ දරු වස්තුව පරිසන්දි ගන්න සිද්ධ වුණා. ඒ කාලේ වෙනකොට බුද්ධ ශාසනය නැතත් ඥානවන්ත මිනිසයෝ පෙරවස් සමාදන් වීමේ චිරිත තිබුණා. සතර පොයටම පෙරවස් සමාදන් වෙනවා. ඒ මොකද මේ මනුස්ස ලෝකයේ චාතුරු මහා රාජික තාවතින්ස කියන දිව්‍ය ලෝක දෙකට සම්බන්ධයි. මේ දෙකේම තියෙනවා මනුස්ස ලෝකයේ පිළිබඳව පාලනයක්. නිසා මේ දෙකේ ඉන්න දෙවියන් කියන්නේ ලෝකපාලක දෙවියෝ කියලා. ඒ අදාදාන එක එක දෙවියන් ගැන නෙමෙයි මේ කියන්නේ සක්දේව රාජතුමා සතරවරන් දෙවියෝ සතරවරන් දෙවියන්ගේ පුත්‍ර දේවතාවෝ අටවිස සේනාධිපති වරු ඒ ඒ ගම් නියම් ගම් ආදිට පත්කොට සිටින නියෝජිත දෙවියෝ ඉන්නවා සීමස්තක දෙවියෝ කියලා ඒ කොටාසවල තමයි ලෝකපාලක දෙවියන් කියන්නේ. ඒ මේ දෙවියන්ගේ තියෙනවා චාරිත්‍රයක්. අඛණ්ඩ චාරිත්‍රයක්. මනුෂ්‍ය ලෝකේ වාගේම නෙමෙයි. මනුෂ්‍ය ලෝකේ නම් යම් යම් චාරිත්‍ර කලින් කල වෙනස් වෙනවානේ. අරක වෙනස් වෙන්නේ. ඒ කියන්නේ පසළොස්වක් පොහෝ දවසේ හෙටයි නම් ඊට පෙර දවසේ මැඬියම් කාලයේ සතරවරන් දෙවියන් එනවා ගමක් ගානේ සීමස්තක දෙවියන් සම්මුඛ වෙනවා. ඒ සීමස්තක දෙවියන් ළඟ තියෙනවා ඒ ගමේ සීල මිනිසයන්ගේ නාම ලේඛනේ. දැන් අද කාලේ ග්‍රාම සේවකතුමා ළඟ තියෙනනේ නාම ලේඛනේ. ඒ නාම ලේඛනේ අනුව ඒ ඒ මිනිසයන් අසවල් අසවල් මිනිසයන් පුජ්‍යලයා නිතිපන් සීල් රකින්නවා, පොහොයාට සීල් රකින්නවා, මව්පිය වටන් කරනවා, දේවා සමාදම් වෙනවා, තවත් තවත් මේ මේ පින්කම් කරනවා කියලා කොහොම සීමත්තක දෙවියන් සටන් කරගන්නවා, වාර්තාගත කරගන්නවා. අකුසල කර්ම නැත්තන්ගෙත් එහෙමයි. අසවල් අසවල් පුජ්‍යලයා මේ වගේ පස්පව් කළා, දස අකුසල් කළා, මාතෘ ඝාතන, පිතෘ ඝාතන කළා, දාමරිකකම් කළා, හොරකම් කළා, පරදාර සේවනය කළා සුරාපානය කළා කොහොම ඒවා සටහන් වෙනවා. ඒකට ඒ කියන්නේ පුජ්‍යලයන් පිළිබඳව ආත්ම සහතිකය සීමාත්මක දේවයන් ළඟ තියෙනවා. ඒවා 아무තියෙන් මේ පොත්යන් සල්ලාරගෙන ලියනවා හැම නෙමෙයි. ඒ ඇත්තන්ගේ අදිෂ්ඨාන බලෙන් වාර්තාගත කරගන්නවා. ඒවා සතරවරන් දෙවියන් ලබා ගන්නවා. අර පෙර පොය දවසේ මැදීම. අමාවක් පොයට පෙර දවසේදී සතරවරන් දිව්‍යයන්ගේ පුත්‍ර දේවතාවෝ වෙත එසේම වාර්තා ලබා ගන්න. අටවක් පොය දෙකට සේනාධිපතිවරයා වෙලා වාර්තාගත කරගන්න. අමාවක් පොයටයි පසළොස්වක් පොයටයි මාස දෙවාරයක් මෙහෙම ඒ වාර්තාවන් සතරවරන් දෙවියන් සපිරිවරින් සක්‍ර භවනට ගිහිල්ලා සක්‍ර භවනයේ සුධර්ම දිව්‍ය සභාවේදී මේ වාර්තා කියවනවා. ඒ වාර්තාවන්ට සවන් දෙන්නේ ඉහළ දිව්‍ය ලෝකවල දෙවියෝ එනවා, බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්මියෝ එනවා. පිටසක්වල කියන්නේ දසදහසක්වල දෙවියන්ද බ්‍රහ්මයන් දෙනවා බණ අහන්න දේශනා කරන්න. ඒ අතන්නත් මේ වාර්තා අහන්න ලැබෙනවා. අකුසල් කරන ඇත්තෝ වැඩි නම් ඒ ගැන ඇත්ත කනගාටු වෙනවා, දෙව්ලොවට එනවාට වඩා අපායට යන ඇත්තෝ වැඩි කියලා කනගාටු වෙනවා. කුසල් කරන ඇත්තන් ගැන සාදු කියා සතුටු වෙනවා අපට අලුත් අලුත් දෙවි දේවතාවෝ එනවා කියලා. එවාගෙම සතරවරන් දෙවියන්ද කියනවා ඒ කුසල් කරන පින්නතුන්ව රැක බලා ගන්න. සතරවරන් දෙවියන්ගෙන් සීමස්තක දෙවියන්ට අණ ලැබෙනවා. සීමස්තක දෙවියෝ අණ ලැබුණත් ලැබුණත් ඒ කුසල් කරන අයට ආරක්ෂා සංවිධාන සැලසෙනවා. එසේ නැත්නම් ඒ ගම් වලට නියම් ගම් වලට <clears throat> මිසදිටු අමනුෂ්‍යව ඇතුල් වෙනවා සීමස්තක දෙවියෝ අහක බලා ගන්නවා. තින් නැති රෝගාබාධ කලකෝලාල නොයෙක් නොයෙක් සතුරු උපද්‍රව බාහිර අන්තරාවල් අප්‍රමාණයෙන්ම ඒ සීමාත්මක දෙවියන් අහක බලා ගැනීම. ඉතින් මෙන්න මේ චාරිත්‍රය ඒ සතරවරන් දෙවියන්ගේ සද්දේව රජුරුවන්ගේ පවත්න බැවින් ඒ ලෝකපාලක දෙවියන් සම්බන්ධව ඔය විධිවිධාන ඇති බැවින් ඒ කාලයේ ශිෂ්ට සම්පන්න මිනිසයෝ සතර පොවට සිල් ගන්න. දැන් අද නම් බෞද්ධයන් හැටියට සතර පොවට සිල් ගන්න නැත්නම් බොහොම ටිකයි. ඒ මොකද ජීවන ප්‍රශ්න වැඩි නිසා නොයෙක් නොයෙක් බාධක යාත්‍රාදීන් කෙලෙස් වැඩි. සමාහට සීල් ගත දවස වුණත් මෙන්න හැන්දෑවට පවාරණය කරන බඩගින්න ඉන්න බෑ කියන, ගෙදර දාලා ඉන්න බෑ කියන, මතක් වෙනවා කියන නොයෙක් ප්‍රශ්න. නමුත් ඒ කාලේ නැනවත් අය සමහර විට පොයට දවස් 3ක් සිල් ගන්නවා. පොයට පෙර දවසේ, පොය දවසේ, පොයෙන් පසු දවසේ. අට කතාවල තියෙනවා මාසයකට දවස් 10ක් තියෙනවා සිල් සමාදන් වෙන දින කියලා. පුර පක්ෂයට පහයි ආපක්ෂයට පහයි. ඉතින් මෙන්න මේ විදිහට පෙරවස් සමාදන් වෙලා මේ මහා මායා දේවින් වහන්සේ දිගටම චාරිත්‍ර මැනවින් ඉෂ්ට කරගෙන ආවා. අය එතුමියට කියලා තිබුණානේ ශක්තිත රජේන දරුවෙක් මවකුසේ උපදිනවා කියලා. බුදු වෙන දරුවෙක් උපදින බවත් හිතා ගන්න ඇති. මොකද ඒ වෙනකොට අවුරුදු 1000කට කලින් ලෝතර බුදු කෙනෙකුන් වහන්සේ පහළ වෙනවා කියන බුද්ධ කෝලාහලය ඇති වෙලා. ඒ නිසානේ අර අපි බුදුන් අපි රහත් කියාගෙන බොහෝ ශාස්ත්‍රෝරු පෙරමුණු ගත්තේ. ඔය පූර්ණ කාසිව මක්කලිය ගෝසාල අජිත කේසකම්බල කකුද කච්චායන සංජය බෙල්ලට්ටි පුත්ත නිගණ්ඨනාථ පුත්‍ර ආදී අය බුද්ධත්වයේ පවා ප්‍රතිඥා කළේ ඒ කාලේ බුදු කෙනෙක් පහළ වෙනවා කියන මේ බුද්ධ කෝලාහලයේ ලෝපුරා පැතිරී තිබුණු නිසයි. ඉතින් මේ මහා මායා දේවින් වහන්සේ දීර්ඝ කාලයක් පතාගෙන ආවනේ බුද්ධ පුත්‍රයන් වහන්සේ නමකට මව් වෙන්න. එතුමියත් හිතාගෙන ඉඳ ඇතේ අනේ මට බුදු වෙන උත්තමයන් වහන්සේ දරුවෙකු වේවා කියලා. ඔය අතරත ඒ නිසාමත් දෛවඥයන්ගෙන් අහගන්නත් ඇති මේ වාගේ පෙරවස් සමාදන් වෙලා ඉන්න කොටයි ඒ විදිහේ පින් ඇති දරුවෝ ලැබෙන්නේ කියලා. ඉතින් සමහර විට ප්‍රශ්නයක් ඇති වෙනවා අපෙන් අහලා තියෙනවා මේ පෙරවස් සමාදන් වෙලා ඉන්න අතරත කොහොමද දරුවෙක් පරිසන්ද ගන්නෙ කියලා. ඒක නොදන්නකමින් අහන ප්‍රශ්නයක්. මව්පියන්ගේ සමவாயෙන් එක්කාසු වීමෙන් දවස් 7ක් ඇතුළත පරිසන්ද ගන්න පුළුවන් බව අට කතාවල සඳහන් වෙනවා. ඒක නිසා එතුමිය එදා Brahmacharyaව හිටියත් ඒ කුක්ෂිය මා පුත්‍ර රත්නයක් පරිසන්දි ගන්න සුදුසු තත්ත්වයෙන් පිහිටා තිබුණා. ඉතින් ඒ තත්ත්වය අනුව එදා හරියට අසත්‍ය සමාදම් වෙලා ලක්ෂයක් වියදම් කොට මහා දම්පෙන් ඒ කාලේ භික්ෂූන් වහන්සේලා නෑ ශ්‍රමණ බ්‍රාහ්මණාදීන් දුගී මගේ අසරණයන්ට දන් දීලා රාත්‍රී කාලේ සීලය ආවර්ජනා කරමින් නිින්දට වැටුණේ. අලුයම් කාලෙ වෙනකොට මහා බෝසතාණන් වහන්සේ තුසිත දිව්‍ය ලෝකෙන් චුත වී මේ මෞතුමියගේ කුසේ පටිසන්ධි ගත්තේ. ඒ පටිසන්ධි ගන්න සුබ මොහොතේදී මෙතුමියට බොහොම ලස්සන සිහිනයක් පෙනුණා. සතරවරන් දෙවියෝ සියවසින් ආවා. ඇඳ පිටින් උස්සගෙන ගිය අනෝතත් විල ළඟට මේ දෙවියන් වහන්සේ. තීනේ. අනෝතත් විල ළඟය මනෝසලා ගල්තලාවක තැම්පත් කරාම සතරවරන් දෙවියන්ගේ විසෝවරු ඇවිල්ලා මෙතුමිය අනවතත් වේලේ පන් පහසු කෙරෙව්වා. පන් පහසු කළා දිව්‍යමය වස්ත්‍ර ආභරණ සුදු වස්ත්‍ර ආභරණ අන්දවල පලන්දවල ඒ ඇඳීම සැතැප් වේවා. ඊළඟට සතරවරන් දෙවියෝ මේ ඇඳ නැමත් උස්සගෙන ගියා රම් ගුහාවකට. රම් ගුහාවකට. ඒ අතරතේ ඒ රම් ගුහාව තියෙන රම් පර්වතයේ සමීපේ රිදී පර්වතයක් තියෙනවා. මේ රිදී පර්වතයේට සුදුම සුදු අත්හැට වේක් සුදු නෙළුම් මලක් අරගෙන ආවා. ඇවිල්ලා මේ ඒ ත්‍රිදී පර්වතයෙන් සම් පර්වතයට මාර වෙලා රන් ගුහාවට පිවිසලා මේ මෑණියන් වහන්සේගේ ඇඳ වටේ තුන් යලක් ප්‍රදක්ෂිනා කළා. අර සුදු පාට නෙළුම් මල අරගෙන සුදු ඇත්වැටවා මෞතුමියගේ ඇඳ වටේ තෙවරක් ප්‍රදක්ෂිනා කරලා එක පාටම කුසට ඇතුල් වුණා වාගේ හීනින් දැක්කා. එච්චරයි. එතකොටම අවදි වුණා. පහෝදා උදේම පිය රජුරවන්ට කියන්නේ සුද්ධෝදන රජුරවන්ට මේ ප්‍රවෘත්තිය කියවා සිහිනේ. බ්‍රාහ්මණ 108 දිනක් කැඳවලා සුද්ධෝදන රජුරෝ එයාට තන්නුමසු කිරිබත් අනුභව කරවලා මේ මංගල සිහිනේ දනුන් දුන්න මේක විසඳලා දෙන්න කියලා. ඒ බ්‍රාහ්මණ වරුද දේවාවිෂ්ඨයෙන් වාගේ හරියටම කියා හිටියා මේ දේවීන් වහන්සේගේ කුස තුළ බුදු වෙන බුද්ධාංකුරයන් වහන්සේ නමක් පටිසන්ධිගත්තා කියලා. එදා පටන් මේ මෞතුමියට සීල ආරක්ෂා සංවිධාන එකට කියන ගබ් පෙරහැර කියලා ඒවා නිසිසේ රාජ ගෞරවයෙන් පැවැත්තුවා. ඒ කියන්නේ උණුපැන් සිසිල්පන් වැලකීම, විෂම ආහාර පාන වැලකීම, විෂම ඉරියව් පැවතුම් වැලකීම තනියෙන් වාඩි වෙන්න නොදීම, තනියෙන් නැගිටින නොදීම, තනියෙන් නිදා ගන්න නොදීම, තනියෙන් වතුර නා ගන්න නොදීම හැම දෙයකටම සුදුසු උපස්ථායකයන් යොදලා බොහෝම ගෞරවයෙන් මේ මෞතුමිය ආරක්ෂා කරගත්තා. හැබැයි මේ බෝසතාණන් වහන්සේගේත් මෞතුමියගේත් පින නිසා ඒ දස මාසයේ තුල උණක් ප්‍රතිශාවක් ඉසරදයක් ඇඟ කිලිපෙලීමක්වත් නැතුව බොහෝම කායික සුවයෙන් මානසික සුවයෙන් ඒ මෞතුමිය ජීවත් වුණා. ඒ දරු රත්නයේ පරිසන්දගත දා ඉඳලා එතුමිය ස්ථීර වශයෙන් Brahmachari වුණා. ඒ වගේම හැම දවසේම දම් පින්කම් කළා. ඉතින් තමනුත් ප්‍රාර්ථනා කරන්න ඇතිනේ මේ මගේ කුසේ ඉන්න දරු රත්නයේ ඊතාවතුන් සුබ මොහොතකින් මෙලව එළිය දකිවා කියලා නොයෙක් විදියට මෛත්‍රී සාගත හිතන්නේ ඇති. හැබැයි මහා බෝධිසත්වයන් වහන්සේ තුසිත දිව්‍ය ලෝකයෙන් චුතුනේ සතෝ සම්පජානකාරීව චුත වීම සිහි නුවණින් මව කුසේ පටිසන්ධිගත්තේ සතෝ සම්පජානකාරිය සිහිනුවනි. මව කුසේ දසමාසයක් ජීවත් වුනේ සතෝ සම්පජානකාරිය සිහිනුවනි. දැන් වෙනත් දරුවෙකු වගේ නෙමෙයි. වෙනත් දරුවෙකු මවගේ පිටකටු පෙළට මුහුණලා ගහක් උඩ නැමිය ගත්ත වඳුරු පැටියෙක් වාගේ අත්පා අකුලාගෙන ජීවත් වෙන්නේ මව කුසේ ගුලි වෙලා. එහෙම නෙමෙයි මේ දරුවා. මේක නම් මා පුදුම ආශ්චර්ය සිද්ධියක්. ඒ කියන්නේ ස්පටික කරඬුවක ඒ කියන්නේ දැන් අපි වීදුරු කරඬුවක් කියමුකෝ වීදුරු කරඬුවක රම් පිළිමයක් තිබ්ව වාගේ බද්ද පරියන්කේ තියෙන සමාධි පිළිමයක් තිබ්ව වාගේ සමාධි ස්වરૂපයෙන්ම බද්ද පරියන්කේ මෞතුමියගේ කුසේ වාඩි වෙලා වාඩි වෙච්ච ආකාරයෙන් මෞතුමිය දිහාවටම කියන්නේ පිටට පිටුපාලා ඉස්සරහට මුහුණලා හරියට වීදුරු කරඬුවකින් ඇතුලේ පේනා වගේ මෞතුමියට පෙනිපෙනී මේ මව කුසේ වැඩුණා. ඒක නම් මා පුදුම ආශ්චර්යයක්. ඉතින් මෞතුමියට කොච්චර ප්‍රීතියක් ඇද්ද? තමාට පෙනිපෙනී මේ දරුවා ඇතුලේ වැඩ ඉන්නවා. බද්ද පරියන්කේ. ඔය අතරතුර ඒ මෞතුමිය බොහෝම පිරිසුදුව Brahmachariyeව ගත කළ අතර හරියටම වෙසක් පොර 15 වක් පොහොව දවසේදී ඊට පෙර දවසේ පී රජුරවන්න සුද්ධෝදන රජුරන්න කිව්වා මගේ මව්පියන් දකින්න යන්න ඕනේ. මොකද පළමුවෙන් ලැබෙන දරුවා නිසා දෙමව්පියන්ගේ ආශ්‍රයයට යාම දරුවන්ට ලොකු පිහිටක්. ඉතින් ඒ නිසා කපිලවත් නුවර සිට දෙව්දා නුවර දක්වා පාර දෙපැත්ත ඔක්කොම සරසලා සුදු වැලි ඉහලා පුන් කලස් තබ්බලා කෙසෙල් තොරන් නංවලා උඩු වියම් බන්දවලා දජ මේ කෝටි දජ පතාක සේසත් නංවලා මහත් පෙරහැරින් සුදු සිවිකාවක මේ දේවීන් වහන්සේ සතප්පවලා බොහොම ගෞරවයෙන් සුදු ඇඳුම් ඇඳගත්තා වූ මංගල සම්මත ඇමතිවරු හා සේනාව පිරිවරාගෙන ගෞරවයෙන් යවනු ලැබුවා දෙව්දා නුවර බලා. මේ අනාතර දෙනුවරට අතර තමයි මේ ලුම්බිනි ශාලවනේ තියෙන්නේ. ඒ දෙනුවර වාසීන්ටම සාධාන උයනක් තමයි ලුම්බිනි උයන. එදා දවසේදී උදේ පටන් පසුදා උදේ වෙන තුරුම මුළු මහත් ලෝක ධාතුවේ සෑම ගහක් වැලක් ගානේ මල් පෙපිලා. ඉතින් මේ සල්ලු වෙනට ඇතුල් වෙන්න හිතුණා දේවීන් වහන්සේට. සල්ලු වෙනේ ඒ ඒතන බල බල යනකොට ලස්සනම සල් ගහක් තියෙනවා දැක්කා. ගහේ මුල පටන් අග දක්වාම මලින්ම පිරීලා. ඉතින් මෙතුමිය ගහ ළඟට ගියාම ගහේ අත්තක් අල්ලන්න අත දික් කරා. අත එබේම පාත් වෙලා අතට ලැබුණා. මේ අත්ය අත තියාගන්නකොටම මෙතුමියගේ කර්මජ වායෝ ධාතුව සැලුණා පුත්‍ර ලාභයට ලකුණු පෙනුණා. මංගල සම්මත ඇමතිවරු වහ වහාම වටේට ඇදලා කිරිමවුරු යොදලා ආරක්ෂා සැලසුවා. ඒ වෙලාවේ සහම්පති බ්‍රහ්මරාජයා නොපෙනී ශේතච්ඡත්‍රය දරාගෙන හිටියා. සුයාම දිව රජේ චාමර සලමින් හිටියා. සද්දව රජේ අහසේ ආරක්ෂාවට හිටියා. සතරාරන් දෙවියෝ කඩිගත් අත් ඇතිව හතර පැත්තෙන් වාසය මේ රැකවරණයට හිටියා. හැබැයි මේ දරුවා ප්‍රතිසන්දගත දා ඉඳලාම ඒ සතරාරන් දෙවියෝ අතරක් නෑර ආරක්ෂා සංවිධාන සැලසූ බව සඳහන් වෙනවා. මුළුමහත් ගගනතලයේ සුදු පාට වලාකුළු වලින් පිරුණා. සූර්ය රශ්මියක් නොදැනී ගිය. එවාගෙම මහා පොළවේ සත්ගුම පියුම් පැන නැගුණා. එවාගෙම මහා පොළවේ තනින් තන ජල උල්පත් මතු වුණා. මහා පොළවේ සෑම තැනම අස්සක් මුල්ලක් නෑර මල් පිපුණා. සෑම ගහක වැලක මල් මුල පටන් අග දක්වා පිපුණා. ගංගාවල ජලය ගලන්නේ නැතුව පස්පියුමින් පිරී ගියා. මහා සාගරයේ කරදිය මිරිදිය වෙලා පස්මියුමින් වැහි ගියා. අහසේ ඕලම්බක පද්ම කියලා එල්ලෙන පියුම් පහන් නැගුණා. ඒ වගේම තවත් ප්‍රාතිහාර්ය සිද්ධ වුණා අස්සයෝ හේසාරව කරන්න පටන් ගත්ත මිහිරි හඬින්. ඇත්තු කුංචනාද කරන්න පටන් ගත්ත මිහිරි හඬින්. පක්ෂීන් බිමට බහලා නාද කරන්න පටන් ගත්ත මිහිරි හඬින්. කලඳි ආභරණ මිනිසුන්ගේ ඉබේම නාද වුණා. තූර්ය බාන තුබූතන් වල ඉබේම නාද වුණා. ගගනතලයේ පුරා දිව්‍ය තූර්ය වාදන ශබ්ද ඇහුණා. අහස පුරා දිව්‍යමය මල් වර්ෂාවල් වැස්සා. එවාගේම සඳුන් සුණු වැනි දිව්‍යමය සුගන්ධ හැම පැතම පැතිරී ගිය. මුළුමහා ලෝක ධාතු එකම සුවඳින් සුවඳවත් වුණා. ඔය අතර තවීචිමා නරකාදී අටමහා නරකයේ ගිනිනු වුණා. හේත අපාය සාපිපාසා සංසිඳුණා. ත්‍රිසං අපාය බිය තැති ගැනීම නැති වුණා. නිත්‍ය වාරී සත්‍යයන්ට මෛත්‍රිය පහළ වුණා. උපතින් අන්ධයන්ට ඇස් ලැබුණා. දීරණ්ඩ කන් ඇහුණා. ගොළුවන්ට කතා කළ හැකි වුණා. අංග විකලාර නිසිසේ අංගපසංග පිහිටියා. මේ වාගේ ප්‍රාත්‍යහාරය 32ක් ප්‍රධාන වශයෙන් සහස්ර ප්‍රාත්‍යහාරයන් පහළ වුණා. ඔය අතර තමයි මේ දේවීන් වහන්සේට සල්ලත් අල්ලගන්න හිත නැමුනේ. සල්ලත් අල්ලගන්න වෙලාවෙම මේ මෞතුමියට කිසිදු වේදනාවක් නැමැතිව පෙරාංකඩකින් දියත්තක් පෙරෙන්නාක් මෙන් ධර්මාසනයකින් ධර්ම කතිකයන් වහන්සේ දෙපා දිගුකොට බිමට වැඩම කරන්නාක් මෙන් සාරාංශකයේ කල්පලක්ෂයක් විශාසංක කල්පලක්ෂයක් පිරු පාරමිතානුභව බලෙන් ලස්සන රංගරුවක් වැනි බෝසතාණන් වහන්සේ දෙපාය දිගු කොට මව කුසෙන් බිහි වුණා. සුද්ධාවාස වාසී බ්‍රහ්මයෝ හතර දිනක් ඇවිල්ලා රන් දැලකින් මේ දරුවා පිළිගත්. දේවීන් වහන්සේට කිව්වා දේවීන් වහන්සේ සතුටු වෙන්න ලෝතුරා බුදු වෙන බුද්ධහාන් කුඩ පුත්‍ර රත්නයක් ලැබුණා. ඊළඟට සතරවරන් දෙවියෝ අඳුන් දිවි සමකින් පිළිගත්තා. මිනිසයෝ දුහුල් කඩකින් දෝතට පිළිගත්තා. කුමාරයන් වහන්සේ මන සිහිනුවණින් උපන්නේ. ඒ බුදු වෙන උත්තමයන් වහන්සේ නමගේ අන්තිම ආත්භාවයේදී කාටවත් නොපීතින ගුණයක් තමයි දෙවොලවින් චුත වීම සිහිනුවණින්, පටිසන්ධි ගැනීම සිහිනුවණින්, මෞකස ජීවත් වීම සිහිනුවණින්, බිහිවීම සිහිනුවණින්. ඔය බිහි වෙන අවස්ථාව සිහිනුවණින් වෙන කාටවත් ඉන්න බෑ. පසේ බුදු කෙනෙකුන් වහන්සේට පුළුවන් තුන් අවස්ථාවක පමණයි සිහි නුවණින් ඉන්න. අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාට දෙපළක පමණ සිහි නුවණින් ඉන්න පුළුවන්. ලෝතුරා බුදු වෙන බෝසතාණන් වහන්සේට පමණයි ඔය සතර තැන්දීම සිහි නුවණින් ඉන්න හැකි වෙන්නේ. ඉතින් මේ විදිහට සිහි නුවණින් උපන්න බෝසතාණන් වහන්සේ දකුණු ශිරපතුල බිමට පාත් කරනකොට මේ පොළොව පලාගෙන සත් බිමු පියුම් පැන නැගුණා. ඉතින් කවුරුත් බලාන සිටිද්දී මේ මොහොතේ ඇඳුම් ඇඳෙන උපන්න නෙමෙයිනේ. නමුත් ਸਰවාභරණින් සැරසුණු 16 වැඩි කුමාරයෙක් වාගේ තමයි කාටත් පෙනී ගියේ. සමහර විට මිනිස්යන්ට නොපෙනෙන දෙවි දේවතාවේ ඇඳුම් ඇඳේව වෙන්නත් පුළුවන්නේ. පුණ්‍යවන්තකම නිසා, පුණ්‍ය irdi නිසා. ඉතින් උන්වහන්සේ දිශා විලෝකණය කළා. ඉඳංගනහිර, දකුණ, බටහිර, උතුර, අනුදිශා, උඩ යට දිශා බැලුවා. ඒ ඒ ප්‍රදේශවල දෙවි දේවතාවෝ දොහොත් නගා කියා හිටියා ස්වාමීනි නිදුකාණෙනි ඔබ වහන්සේට වඩා ශ්‍රේෂ්ඨයෙක් මේ දිශාවක නෑ ඔබ වහන්සේ තුන් ලොවට ශ්‍රේෂ්ඨයි අග්‍රයි ජේෂ්ඨයි ඊළාට උතුරු දිශාට පියවර මාළු කලා හතක් තබන තබන පියවරක් ගානේ නෙළුම් මල් පිපුණා හත් වෙනි පියවර උඩ වාඩි වෙලා හිටගෙන දකුණු අත අහසට දික් කරලා මිහිරි හඬින් අභීත සිංහනාදයක් කරන්නක් මින් ගාතාවක් කියනවා. අග්ගෝ හමස්මි ලෝකස්ස ජෙට්ටෝ හමස්මි ලෝකස්ස සෙට්ටෝ හමස්මි ලෝකස්ස අයමන්ති මාජාති නත්ති දානි පුනම්භවති මම ලෝකයට අග්‍ර වෙමි මම ලෝකයට ජේෂ්ඨ වෙමි මම ලෝකයට ශ්‍රේෂ්ඨ වෙමි මේ මාගේ අන්තිම ඉපදීමයි මින්මත් ඉපදීමක් නැත කියලා මේ වචනේ ප්‍රකාශ කළා. දෙවි දේවතාවෝ මල් වැහි වැස්සෙව්වා. ඔය අවස්ථාවේදී මංගල සම්මත අමාත්‍යවරුමේ කුමාරයන් වහන්සේ සපිරවරින් සිවිකාවක් වඩා හිඳුවාගෙන රජ නිවසට ආපසු වඩම්මගෙන ගියා. සුද්ධෝදන රජුරවන්ට මේ ප්‍රවෘත්තිය ලැබිච්ච ගමන් මොනතරම් ප්‍රීතියක් පිය කෙනෙක් වශයෙන් ලැබෙන්නේ නැත්තේ. ඒ මෞතුමියටත් පුතුණුවන්ටත් උණුපෑන් සිසිල්පෑන් දහරා දෙකක් අහසින් වැටුණා ස්නානය සඳහා. ඒ නැතත් මේ දරුවා ජාතිරංග මානික රත්නයක් වාගේ කිසිම අපිරිසුදුතාවක් නැතුව පිරිසුදුවම උපන්නේ. එදා අවසයේදී දෙදෝලව දෙවියොත් එවාගේම සදිව්‍ය ලෝක දෙවියොත් බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්මයොත් දසදහසක් වලත් මංගල උත්සව. මේ රජනිවසේ සෑම දාසයේම දන් වළඳා දෙව්ලොවට දිවා විහරණයට වඩින අශිත කාලදේවල තාපසතුමා සක්‍ර භවණී හිටියේ විවේක සුවේ සඳහා ඒ දවසේ මොහොතේ. දෙවියන් උත්සව කරනවා දැකලා මොකද මේ දෙවියන්ගේ උත්සවයේ තේරුම? ස්වාමීනි ඔබ වහන්සේගේ කුලූපක රජනිවසේ බුදු වෙන බුද්ධාංකුරයන් වහන්සේ නමක් උපන්නා ඒකයි මේ උත්සවය. ඉතින් මේ තාපසයන් වහන්සේ විශාල සතුටක්. තමන්ගේ දායක පවුලනේ සුද්ධෝදන රජ පවුල. මොකද මේ සුද්ධෝදන රජුරවන්ට අකුරු ගන්නපු අග්‍ර පුරোহিত තමයි මේ අසිත කාලදේවල කියන්නේ. සුද්ධෝන් රජුරන්ගේ පියාණන්ට උපස්ථාන කළ පුරোহিত බ්‍රාහ්මණයා. පසුව ඒ පියතුමාගේ අභාවයෙන් සුද්ධෝන් රජතුමා රජ වුණා. ඉතින් අවසර අරගෙන වෙනස් සුදුස්සෙක් පුරෝහිතකමට පත් කාලලා මෙතුමා පැවිදි වෙලා ධ්‍යාන අභිඥා උපදවාන හිටියා අසුත කාලදේවල. ඒ කාලෙත් ධ්‍යාන අභිඥා උපදවාගෙන තිනවා ඔය Hindu ආගමිකයෝ. ඉතින් වහාම රජ නිවසේට ඇවිල්ලා ඇහුවා මේ ගෙදර පුතුරුවණක් උපන්නද? ඔව්. මට බලන්න ඕනේ. ඉතින් සුද්ධෝදන රජු හිතුවා අපේ තාපසයන් වහන්සේට වන්දවලා මේ දරුවාට ආශිර්වාදයක් ලබා ගන්න කියලා දරුවා වඩාගෙන ආවා. මේ දරුවාලව වන්දවන්න හදනකොට වෙන දෙයක් සිද්ධ වුණේ. මේ දරුවාගේ සිටිපැතුල් පෙරලීගෙන තාපසයන් වහන්සේගේ ජටා සංගලයේ හැපුණා. තාපසයන් වහන්සේ ලක්ෂණ ශාස්ත්‍රයේ පරතරට උගත්ෙනි. තාපසයන් වහන්සේ මේ සිටිපතුලේ තියෙන චක්‍ර ලාංඡනය සුප්පතිෂ්ඨිත පාදතාව ආදී ලකුණු දැකලා බුද්ධාංකුරයන් වහන්සේ නමක් බව ස්ථීරව පිළිගෙන වහාම නැගිට්ටා. නැගිටලා ඒ සිරිපතුල් දෙක තමන්ගේ නළලේ තියාගෙන වැන්දා. වැඳලා එක පාරටම hina වුණා. එක පාරටම ඇඬුණා. තච්චිරුවේ ඇඳලා ආව ස්වාමීනි මොකද hina වුනේ මොකද ඇඬුනේ ඇඬුනේ දරුවාට අන්තරාවක් නැත මහරජ මේ දරුවා වයස 29 දී පැවිදි වෙනවා වයස 35 දී ලෝතුරා බුදු වෙන එක සන්තෝෂයෙන් මට සිනාගිය ඇඬුනේ ඒ වෙනකොට මගේ ආයුෂ නැහැ මං පරලෝ යනවා අරූප ලෝකෙ උපදිනවා මට දැක ගන්න නැති එක ගැන බණ අඬන ලැබෙන එක ගැන මම කනගාටුවෙන් මට ඇඬුණා ඒ වෙලාවේ රජුරුව මොකද කරේ? ඒ තමන්ගේම පුත්‍රවනට ධන ගහලා නල තබා වැන්දා. මේ රජුරුවන් පිය රජුරුවන් පළමුවෙන් දරුවාට වැඳ දවසේ. ඉතින් දැන් මේ මහා මායා දේවීන් වහන්සේ කිසියම් අසනීපයක් නැහැ බොහෝම සැපෙන් මේ දරුවක උපන් මව් කෙනෙක් වගේ නෙමෙයි බොහෝම සැපෙන් මේ දවසේ ගත කරේ. හැබැයි හත් වෙනි දවස වෙනකොට එතුමියගේ ආයුෂ අවසానයි. හරියට මලක් පරිවි වැටෙන්නක් මෙන් කිසිදු අසනීපයක් නැතුවම එතුමිය චුත වී ස්වර්ගස්ත වුණ තුසිත දිව්‍ය ලෝකයේ දිව්‍ය රාජයෙක් වෙලා උපන්න මාතෘ දිව්‍ය රාජය. ඉතින් මහා බෝධිසත්වයන් වහන්සේ ඉපදී පස්වෙනි දවසේ නම් තබන උළෙලේදී බ්‍රාහ්මණු 108 දෙනෙක් කැඳවලා සංග්‍රහ කළ මේ දරුවාගේ ලක්ෂණ පරීක්ෂා කොට නම් තබන්න රජතුමා ආරාධනා කළා. ඒ 108 දෙනාගෙන් දක්ෂම දක්ෂ 8 දෙනෙක් තෝරාගෙන මේ කුමාරයන් වහන්සේගේ ලක්ෂණ පරීක්ෂා කෙරෙව්වා. වැඩිහිටි බ්‍රාහ්මණවරු හත් දෙනෙක් ඇඟිලි දෙකක් කුසල කෙව්වා. මේ දරුවා ගිහිව සිටිව සක්විති රාජ වෙනවා පැවිදි වුණොත් ලෝතුරා බුදු වෙනවා. සියල්ලන්ට බාල වයසින් 16ක් වයස ඇති එහෙම නමුත් කල්පලක්ෂයක් පෙරම් පුරාගෙන මහ පිං ඇති කොණ්ඩඤ්ඤ මානෝකතුමා එක ඇඟිල්ලක් කුසල කිව්වා. මේ දරුවා කිසිසේත් සක්විති රජනතුළු ගිහිගේ වාසය කරන්නේ නැත. වයස 29 දී පැවිදි වෙනවා. වයස 35 දී ලෞතර බුදු වෙනවා. ඉතින් අනිත් පිරිස හැමක් මොන හේතුවක් නිසාද එහෙම ඒකාන්තව කියන්නේ? ඒ ආචාර්යයන් වහන්සේ මේ බලන්න නලල මැද පූර්ණ රෝම දිහා බලන්න ශක්තිති රජ වෙන පුතුමන්ට පූර්ණ රෝම ධාතුව රත්තරම් පාටයි වාමාවර්තයි යටි අක්බලා පිහිටනවා ලෝතුරා බුදු වෙන උත්මයන්ට ශුභ්‍ර වර්ණයි ඕසදී තාරකාවක් වගේ සුදු පාටයි දක්ෂිනා වර්තයි උඩුක් බලා පිහිටෙනවා මේ බලන්න මේ ඌර්ණ රෝම ධාතු සුදු පාටයි දිගින් වියතක් තරම් දිගයි දක්ෂිනා වර්තයි උඩුක් බලා පිහිටා තියෙනවා එනිසා මේ දරුවා ගිහිව සක්විති රජවන්නේ නැත ලෝතුරා බුදු වෙන මේ බලන්නේ සිරිපත් වලින් චක්‍ර ලාංඡනයේ වටේ තියෙනවා මංගල ලක්ෂණ 108ක්. ඒ 108න් එක ලක්ෂණයක් තියෙනවා චක්‍රවර්ති රජ කෙනෙකුගේ රූපයක්. ශක්තිත රජ වෙන දරුවන්ට ඔක පිහිටන්නේ. ලෝතර බුදු වෙන උත්මයන්ඩයි මේක පිහිටන්නේ. ඒ කියන්නේ ශක්තිති රජකමත් ආක්‍රමණය කරලා නැත්නම් ඒක ඉක්මවලා ලෝතුරා බුදු වෙන බවට සංකේතයක් තමයි සිරිපතුලේ ශක්තිති රජකනෝගේ රූපේ පිහිටා තිබීම. ඒ මංගල ලක්ෂණ 108න් එකක් තමයි සක්විති රජරුව. ඉතින් මේ නිසා දැන් සියල්ලෝ මේකමතිකව තීරණය කරගත්තා බුදු වෙන බවට. නිසා මෙතුමාගෙන් ලෝකේටම අර්ථ සිද්ධියක් වෙනවා කියන අදහස ඉදිරිපත් කරමින් සිද්ධාත් කියලා නම් ලැබුවා. ගෞතම ගෝත්‍රය ගෞතම වශයෙන් ගෝත්‍රයේ නම සිද්ධාත්. ඉතින් මේ විදිහට සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ ඉපදී මාස පහේදී වප් මඟුල් උලෙලක් ඇති වුණා. මේ දරුවත් ඒ උලෙලට වඩම්මගෙන ගියා ගෙදර තියන්නේ නැතුව. දඹගහක් එයාට අසුම් පනවා වටතිර ඇද ආරක්ෂාවට කිරිම අවුරු තබා රජතුමා දේශ කුඹරට බහලා රන් අඟුලෙන් සීසාන්න ආරම්භ කළා. ඔය උත්සවයට මේ කිරිම අවුරුද කඩතුරාවෙන් පිට වෙලා බලාගෙන හිටියා. කුමාරයන් වහන්සේ දැන් මේ වටතිර මැද්දේ ආසනේ තනියි. කුමාරයන් වහන්සේ තිතන දැන් හොඳ වැඩක් කරන්න ඕනේ කියලා. එසේ මෙසේ බුද්ධිමන්තයෙක් නෙමෙයිනේ ලපටි වුණාට ශරීරෙන් නුවණින් හොරපු. උන්වහන්සේ ආසනෙන් නැගිටලා බද්ද පරයන්කේ බැඳගත්තා. ඒ 아무තු උගන්නන දෙයක් නෑ මව කුසෙත් සිටියේ බද්ද පරයන්කේ. බද්ද පරයන්කේ බැඳගෙන ආනපාන සතිය වැඩුවා. වැඩි වෙලාවක් නෑ විනාඩියක් දෙකක් යන්නේ නැති. ආනාපාන ප්‍රථම ධානය ලැබුණා. ඒ මොහොතේ ධාන සුවයෙන් ඉන්නකොට අර වටේට තියෙන තුරුලිය ඒ පැතර නැමී ගත්තා. ඉතින් සෑහෙන වෙලාවක් යන්න ඇති. ඉර මුඳුන් වෙනකොට දැන් උදේ තිබිච්ච හෙවණැල්ල කැටි වෙන්න ඕනේනේ. ඊළාට ඉර අවර වෙනකොට හෙවණැල්ල දික් වෙනවනේ. මේ ඉර අවර වෙලත් හෙවණැල්ල දික් වෙන්නේ නැතුව හරියට මේ ආසනයේට හෙවණ දීගෙන ඉර මුඳුන් වෙලාවක වාගේ හෙවණැල්ල පිහිටා තිබුණා. කිරිමඟුරු දැකලා පුදුම වෙලා රජුරවන්න කිව්වාම වේගෙන් ඇවිල්ලා වේගෙන් ඇවිල්ලා දරුවාගේ පතුල් මත නළල තබල වැන්දා මේ මගේ දෙවෙනි වන්දනාවයි කියලා. ওই විදිහට මහා පුණ්‍ය ජීවිතයක් මහායානෝ ගැන්වීම් වල තියෙනවා කුඩා කාලයේ ਸਰව මිත්‍ර කියලා ගුරුවරයෙක් ඇවිල්ලා අකුරු ගන්නවා කියලා. ඇත්තෙන්ම බුදු වෙන ආත්මභාවයේදී අකුරු ගන්නන්න ගුරුවරයෙක් භාග්‍යතුන් වහන්සේට අවශ්‍ය නැහැ. උන්වහන්සේ උගත් කෙනෙක් ඉගෙනගෙන ආපු කෙනෙක්. අන්න යට උගන්වන්න උන්වහන්සේට පුළුවන්. ඒ නිසා ਸਰව මිත්‍ර කියලා ගුරුවරයෙක් එහෙම උගන්වපු සිරිතක් බෝසතාණන් වහන්සේට නැහැ. ඒක ප්‍රබන්ධයක්. ඊළඟට වාස 16 වෙනකොට රූපයෙන්ද යසසෙන්ද ඓශ්වර්යෙන්ද එවැගේම ඥානයෙන්ද ගුණයෙන්ද පිරිපුන් ස්වභාවය දැකලා සාරාංශක කල්පලක්ෂයක් එකවට පෙරම් පුරාගනාව උත්තමාවක් හිටියා ඒකදාස උපන්න ඒ දරුව කියන්නේ අශෝදරාව සුප්‍රබුද්ධ රාජ්‍යරුවන්ගේ දියණිය ජේෂ්ඨ දියණිය ඉතින් මේ විවාහ කිවසම කරගෙන තිබුණා නමුත් ඒ කුමාරිකාවගේ පැත්තේ නෑයෝ කිව්වා මලපතේ අකුරක් නොදන්න ශිල්පයක් නොදන්න මේ රාජකුමාරයාට අපේ දරුවා දෙන්න බෑ යුද්ධයක් ආවොත් මොකද කරන්න කියලා පස්සේ පී රාජ්‍යරුවන්ගෙන් මේක දැනගෙන බෝසතාණන් වහන්සේ කිව්වා පියාණෙනි මෙන් හත්වෙනි දවසේ මම ශිල්ප දක්වන්නම් ඥාතීන් එකතු වෙන්නයි කිව්වා. ඇත්තෙන්ම මව්පස පියපස නෑයෝ විශාල සංඛ්‍යාවක් රජ නිවසට එකතු වුණා. ඒසා විශාල ඥාතීන් පිරිස මැද්දේ ඒ කාලයේ කිසිම උගතෙක් නොදන්නා වූ ආචාර්ය අද්භූත ශිල්ප ශාස්ත්‍ර රාශියක් උන්වහන්සේ එළි දැක්වුවා. එයින් විස්මයටපත් වූ නෑයෝ පුදුමයටපත් වෙලා අර විවාහ දිවිසීමේ කටයුතු විස්තර කරගත්තා. එදා මහ පොළව කම්පා කරන තරටුන්න ආසයට පුළුවන් වුණා. ඒ කියන්නේ තරම්ම කාශක්තියක් පිහිටා තිබුණනේ වයස 16 වෙනකොට කොච්චරද මධ්‍යම පුරුෂයන් කෝටි 10000කට සමාන කාශක්තිය. අතුන්ගේ වශයෙන් කෝටි 1000කට සමානයි. මහා නාරායන කාය බලය ඉතින් උන්වහන්සේ විවාහපත් වෙලා අවුරුදු 13ක් ගත වුණා. ඒ කියන්නේ වයස 29 දක්වා. ඔය අතරතේ 28 වෙනි අවුරුද්දේ එක් දිනක් උයනට යද්දී දකින් ලැබුණ ලෙඩෙක්. තවත් මාස 4කින් දකින් ලැබුණ මේ වයස් මේ පළමුවෙන් දකින් ලැබුණ රෝගාතුරේ ඊළාට ලෙඩෙක් ඊළාට මූර්ත ශරීරයක් ඊළඟට පැවිදි රූපයක්. හැබැයි මාස 3න් 3 තමයි දැකලා තියෙන්නේ. ඉතින් අවුරුද්දක් තිස්සේ අර ජරා ව්‍යාධි මරණ තුන ගැන යෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කර කර ඉන්නකොට ඊළඟ තුන් මාස තමයි හරියට ඇසළ පොය දවසේදී පැවිදි රූපේ දැක්කේ. මේ ඔක්කොම දකින් ලැබුණේ දෙවියන්ගේ මහා පෑමකින් බවද හැඳින්වෙනවා. මොකද ඒ ජරා ව්‍යාධි මූර්ත ශරීර දකින්න එහෙම තිබුණේ නැහැ පේ රජුරු. ඒවා මුළු රටෙන්ම කුමාරයාට නොපෙනෙන හැටියටයි සංවර කළ තිබුණේ. ඉතින් හරියටම අසල පොය දවසේදී පැවිදිරුව දැකලා මේ ජරා ව්‍යාධි මරණ ඉක්මවන්න ඒකාන මාර්ගෙ මේකයි කියලා දැනගෙන හන්දෑ වෙනකන් උයනේම හිටියා. අදිෂ්ඨාන කරගත්ත අබිනිෂ්ක්‍රමණය කරන්න හැටි. එදා හන්දෑවේ මංගල පොකුණේ පන් පහස වෙලා ගොඩ වෙච්ච ගමම්ම විශ්වකර්ම දීපුත්‍රයා මිනිස් විසින් ඇවිල්ලා දිව්‍ය මේ වස්ත්‍ර ආභරණ වලින් දිව්‍ය ඔටුනු වලින් සැරසෙව්වා. ඉතින් යානාවට නැගී යනකොට යන්න හදනකොට මෙන්න පණිවිඩයක් ආවා යශෝදරා දේවීන් වහන්සේට පුත්‍රවණක් උපන්න කියලා. එකවරටම කියවනා රාහුලෝ ජාතෝ බන්ධනං ජාතං රාහුලෙක් උපන්න බන්ධනයක් උපන්න. ඒකම නමක් බාටපත් වුණා ඒ දරුවාට රාහුල කියලා. මේ මහා සක්‍ර දේවේන්ද්‍ර විලාසයෙන් වඩන ගමනේදී තමන්ගේ නැන්දනියගේ දිනියක් දිනියක් හිටියා කිසා ගෞතමී රාජකුමාරිකාව එතුමිය මතු මහන්තලාවේ මේ ඓශ්වර්යය දැකලා මහත් සතුටෙන් ගාතාවක් කිව්වා. නිබ්බුත ගාතාව. නිබ්බුතානූන සාමාතා නිබ්බුතෝ නූන සෝපිතා නිබ්බුතානූන සානාරී යස්සයන් ඊදිසෝපති යම් මවෙකුට මෙවැනි දරුවෙක්ද ඒ මව මව නිවුණු සැනසුණු මව කෙනෙක් යම් පිය කෙනෙකුට මෙවැනි දරු කෙනෙක්ද ඒ පියතුමා නිවුණු සැනසුණු පිය කෙනෙක්. යම් භාර්යාවකට මෙවැනි ස්වාමි පුත්‍රයෙක්ද ඒ භාර්යාව නිවුණු සැනසුණු කෙනෙක් කියලා මේ නිම්බුත ප්‍රදේ ඇහෙනකොට බලවත් සතුටින් අර ජලයේ පැලඳේ ලක්ෂයක් තරම් අගන මුතු හරයේ එතුමියට තෑගි යවුවා. ඉතින් උන්වහන්සේ මාලිගාවට ගොඩ වෙලා වෙනදා වගේ නෙමෙයි 40000ක් නලගරන් ඉන්නවනේ නැටුම් ගැවුම් කෙලිසෙල්ලන් දක්වන්න බෝසතාණන් වහන්සේ පිරිවරාගෙන උන්වහන්සේ මොනවාකටවත් අහුම්කම් දුන්නේ නැතුව නිදාගත්තා. දෙලා සලකගෙන අවදි වෙන්න. රාත්‍රියේ මැදියම උන්වහන්සේ අවදි වුණා කියන්නේ මේ නිදාගත්තට නිින්ද ගියා නෙමෙයි. උන්වහන්සේ කල්පනාවෙන් හිටියේ ඒ නැටුම් ගැවුම් පැත්තට පිටුපාලා සැතපීලා හිටියේ. නාටිකාංගනාවෝ කෙරේ දැන් ඉතින් අපේ නැටුම් ගැවුම් බලන්නේ නැහනේ. රජිරුවන් වහන්සේ එයත්ොත් තැන් තැන් වල තූර්ය භාණ්ඩ තියාගෙන හේම වැතිරිගෙන නිදාගත්තා. මධ්‍යම රාත්‍රියේ බෝසතාණන් වහන්සේ අවදි වෙලා නැගිටලා බැලුවාම තෙල් පහන් දැල්වෙනවා මුළු මහා ශාලාවේ. මලකුණු වැතිරිගෙන ඉන්න වාගේ මේ මේ නාටිකාංගනාව වැතිරිගෙන නිදෙනවා. සමහරු කෙලපෙරනවා, ගොරවනවා, සමහරු අස්තරිහා මෙහා වෙලා, සමහරු දඟලනවා, කෙඳිරි ගන්නවා මහා විකාරයි. උන්වහන්සේට තේරුණා සොහොම් පිට්ටනියක් වගේ. ඒ මොහොතේ නැගිටලා චන්න ඇමතියාට කතා කළා චන්නය කන්ත කාශ්‍යය සුබදානම් කරන්න කියලා. කාරණේ කිව්වේ නැහැ. කන්ත කාශ්‍යයාද ඒ සරසන වෙලා හිටු අදනම් බෝසතාණන් වහන්සේ කියන්නේ තමන්ගේ හාම් පුතා විශේෂ ගමනක් යන දවසක් කියලා සූදානම් වෙයිද. ඔය අතර කන්තකාසු සරසන වෙලාවේ බෝසතාණන් වහන්සේ ගියා දරුවා බලන්න. යශෝදරා දේවීන් වහන්සේගේ මාලිගාවේ එලිපත්ත ළඟට ගිහින් කල්පනා කළා මේ දරුවා වඩා ගම්දෝ කියලා. දරුවාගේ ඇඟ මත වම් අත තියාගෙන සමම් පිච්ච මල් ද්‍රෝණියක් තරම් <clears throat> පැතිරිච්ච මේ ආසනයේ සැතිපීගෙන සුවඳ සින්නෙන් දැල්ලූ පහන් ආලෝකයේ ඇති තැන යශෝදරා දේවීන් වහන්සේ සැතිපීගෙන ඉන්නවා දරුවාගේ ඇඟ මත අත තියාගෙන. සිතින් කල්පනා කළා දරුවා වඩා ගත්තොත් දේවිය අවදි වෙනවා. එතකොට මගේ ගමනට බාධා වෙනවා. මේ වාගේ දරුවෝ තමයි ලෝකයේ සියල්ලෝම. මේ දරුවාටත් මුළු ලෝවැස සියලු සත්‍යයන්ටත් නිවන් සුව සලසා දෙනු පිණිස මම අද පැවිදි වෙනවා මම යෝධ හිතකින් උන්වහන්සේ ඉරිපත්යෙන් පියවර ආපස්සට ගත්තා කාන්තක අසුපිරි නැගී උනාසේ 18 රියන් උස ඇති ප්‍රාකාරයෙන් පනින්ද හිතාන ඉන්නකොට ඉබේම දොර ඇරුණා. වසාර්ත් දීපුත්‍රය ඇවිල්ලා අත දික් කළ කිව්වා මාණික්කම මහාවීර ිතෝතේ සත්තමේ දිනේ ගිබ්බන්තු චක්‍රරතනං අද්ධාපාතු භවිෂති මහාවීරයන් වහන්සේ පිටත් වෙන්න එපා. තව දවස් 7කින් ඔබ වහන්සේට සක්විති සැප ලැබෙනවා. කියා හිටියා මම සක්විති සැප බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම ලෞතර බුදු වෙන්න වඩිනවා කියලා පිටත්තු ගියා. තිස්සදුන් මඟ ගියා. අලුයන් වෙනකොට අනෝමා නදී තීරයට පැමිණියා. අනෝමා නදියෙන් එතරට පැන්න අස්වැයක්. අස්වැයා පිටින් බැහැලා උන්වහන්සේ තලඳි ආභරණ ගලවලා චන්න ඇමතියට දුන්නා. දකුණු අතින් කඩුව අරගෙන තමන්ම කේශ කලාපයේ සිඳලා ආත්‍ර දැම්ම සත්‍යක්‍රියාවක් කළා. මම ලෝතුරා බුදු වෙනවා සත්‍ය නම් මේ කේශ කලාපේ අහසේ රැඳේවා නැත්නම් බිම පතිත වේවා. අහසේ රැඳුණානේ. රැඳුණා කියන්නේ සක්දේව රජතුමා වෙල්ලා තන් කරඬුවකින් මේක පිළිගත්තා. ඒ ගිහිල්ලා තවතිසා භවනේ සිළුමි නිසාය නමින් කෑයක් කෙරෙව්වා. අදත් තියෙනවා. දෙව්ලෝ ගිය වෙලාවක බලන්න පුළුවන්. ඊළඟට උනාතර පැවිදි වෙන්න කවුද සිවුරු වෙලා සකස් කළා නැහෙනේ. නමුත් මේ භද්‍ර කල්පයේ මුලදී බුදු වෙන බෝසතාණන් වහන්සේලා පස්නමෝ දේශා දිව්‍යමය 이르දිමය අෂ්ටපරිස්කාර පහක් පහළ වුණානේ ඒවා බඹලෝ තියෙන සුද්ධාවාස බඹතලේ පූර්ව જાතියේ කාශ්‍යප බුදු සසුනේ මිත්‍රත්වයෙන් හිටියේ ගටිකාරේ දැන් බ්‍රහ්ම ලෝකයෙන් අරහන්ත බ්‍රහ්මයේ එතුමා මේ බෝසතාණන් වහන්සේට නියමිත අටපිරිකර ගෙනල්ලා පිළිගන්නවා. මේ අටපිරිකර ධාරිව පැවිදි වුණා. චන්න එමෙතයාට කිව්වා මේව අරගෙන ගිහිල්ලා මේ ආභරණ මගේ පියාණන් වහන්සේට කියන්න මම පැවිදි වෙච්ච බව. නැත්නම් මේ අශ්වයාත් එක්ක එක්ක යන්න. චන්න කිව්වා මාත් මහාන වෙන්න. නෑ දැන් මේපා. මම යන් දාසක ලෝතුරා බුදු වුණාන් පස්සේ ඔබට මහාන වෙන්න පුළුවන් දැන් මේපා. ඉතින් අඬාගෙන වැළපීගෙන චන්න පිටත් වෙන්න හදනකොට අශ්වයා යන්න කැමති නෑ. අශ්වයාට ශෝකේ දරා ගන්න බැරුව ලායපලි බැරුණා. දෙවලෝ උපන්නා. කන්තක නමින් දිව රාජයක උපන්නා. දැන් ඉතින් මහ බෝසතාණන් වහන්සේ දින හතක් निराහාරව ප්‍රීති සැපයෙන් ගෙවලා හත්වෙනි දාසේ තමයි රජගහ නුවර වීථියක පිරිසුඟා වැඩි. එදා දවසේදී නුවර වැසියෝ දැකලා මුන්නහසගේ දේහ සම්ප්‍රද්‍ය කළ පුදුම වෙලා අපේ රජතුමාට දැනුම් දුන්නා අපේ නගරයේ පැවිද්දෙක් පිරිසුඟා යනවා දෙවියෙක්ද නාගයෙක්ද මිනිසෙක්ද අපිට තේරුම් ගන්න බෑ ඔබ වහන්සේවත් ඇයලා විමසලා බලන්න. බිම්සාර මහ රජු වෙනකොට පාණ්ඩව පර්වත සමීපයට ගින් දන් වළඳනවා. වළඳලා අවසානයේදී වැඳලා ඇහුවා ස්වාමීනි ඔබ වහන්සේ කවුද? පැහැදිලි කර දුන්නා කපිලවස්තු නුවර සුද්ධෝදන මහා මායා මෞපියන්ගේ පුත්‍ර සිද්ධාර්ථ කුමාරයා මමයි. ඒ වෙනකොට බිම්බිසාර රජුරුවත් එක්ක මිත්‍ර සම්බන්ධකම්ද පවත්වගෙන තිබුණා දැකලා නැහැ. මේ තමයි දැක්ක පළමු දවසේ. කියා හිටියා ස්වාමීනි ඔබ වහන්සේට රාජ්‍ය සුදුසුයි ඔබ වහන්සේගේ රාජ්‍ය කුඩයිනේ. මගේ රාජධානට එන්න මම රාජ්‍ය දෙනවා. නැත මහරජේ මිනිස්යන් රජකම් කරන් නෙමෙයි මා පැවිදි වුනේ බුද්ධ රාජ්‍ය ලබා ගන්න. සාදු සාදු ස්වාමීනි ඔබ වහන්සේ ලෝතුරා බුදු වෙනසේක්වා. බුදු වී පළමුවෙන් මගේ රජදහටවත් මෙසේක්වා. ඉතින් ඔය ආරාධනයත් ලැබුණා. එතනින් ගියා ධ්‍යාන සමාපatti හතක් ලබාගෙන සිටියේ කාල මේ ආලාර කාලාම තාපස්තුමා ළඟට. මොහොතක් ඔහු එක සාකච්ඡා කළා. ඔහු සමාපatti හතක් ලබාගෙන ඉන්න බව දැනගත්ත මුන්නහස කල්පනා කළා මටත් තියෙනවා සද්ධාව විරිය සති සමාධි ප්‍රඥා. මාත් මේක කරන්න ඕනේ කියලා ගහක් මුලට ගිහින් එක මාසෙනේදී සමාපatti හතම ඉපදෙව්වා. කාගේවත් උපදේශ අවශ්‍ය වුණේ නෑ. ආලාර කාලම තාපසතුමා ආරාධනා කළා තමන්ගේ ආශ්‍රමයේ නැවතී සිටින්න. කිව නෑ මේ සඳහා නෙමෙයි මම පැවිදි වුණේ මම තව සොයා යනවා. උද්දකරා පුත්‍ර වෙත ගියා. එතුමා අෂ්ට සමාපත්තිලාභී. එතුමා එක මොහොතක් කතා කළා. එතෙන්දි තුන්වාස කල්පනා කළා මටත් තියෙනවා ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා ගහක් වලට වැඩියා අටවෙනි සමාපත්තිය සැනකින් උපදවා ගත්තා. දැන් අෂ්ට සමාපත්තිලාභී. උද්දකරාම පුත්‍ර තාපසතුමා කිව්වා තමන්ගේ ආශ්‍රමයේ නැවතීමේ ශිසු පිරිසට අනුශාසනා කරමින් වැඩෙන්න කියලා. උන්වහන්සේ ප්‍රකාශ කළා මේ සඳහා නෙමෙයි මා පැවිදුනේ සත්‍ය අවබෝධ කරගන්න. එයතෝ ඒ බුදු ශාසනයේ රහත් වෙන්න පැවිදි වුණේ යන් දාසක උපස්ථාන කළා උනාසකේ ශාසනයේ පැවිදි වෙලා රහත් වෙන්න. ඒ අනාගත වාක්‍යයක් කිව්වේ කොණ්ඩඤ්ඤමානකතුමානි. ඒ පස් දිනා බෝසතාණන් වහන්සේට බොහෝම සමීපව උපස්ථාන කළා. උන්වහන්සේ කාලේ දුෂ්කර ක්‍රියාවත විමුක්ති මාර්ගයක් යා බොහෝ තාපසවරු කියා ඇති බැවින් දුෂ්කර ක්‍රියා පටන් ගත්තා. ආහාර වර්ජනය කරන්න ඉන්නකොට దేవතාවය වෙත් කිව්වා ආහාර වර්ජනය කරන්න එපා. එමනම් අපි රෝම කූපෝලින් දිව්‍ය ආහාර ශරීරයට ගත කරනවා. ඒක නිසා උන්වහන්සේ ටිකෙන් ටික ආහාර අඩු කරලා අන්තිමේ කඩල ඇටයක්, මුං ඇටයක්, කඩල තඹ පැන් ටිකක් වැනි දෙයක් පානය කරමින් ආන්දමින් දවස ගෙවුවා. වැඩි කලක් යන්නේ මත්තෙන් මුළු ශරීරයේම ඇටසැකිල්ලක් වැනි වුණා. මෙච්චර කායබලයක් තිබුණොත් තථාගතයන් වහන්සේ යට සැකිල්ලක් කෙනි දුර්වලතාවටපත් වුණා. වාඩි වෙන්න බෑ වාඩි වෙනකොට පරණලාපතක් වාගේ වැනෙනවා සෙල වෙනවා. ඉතින් උන්වහන්සේ සිහියෙන් අඩුවක් නෑ. උන්වහන්සේ භාවනා කරන්න අර ඉපදී පස්වෙනි මාසයේදී ප්‍රථම ධානය ඉපදෙවන්නේ ඒක උපදවන්න බැලුවා. කොහොම බලන්න බෑ. දැන් අෂ්ට සමාපatti ලාභයක් නෑ. අතුරුදහන් වෙලා. කිරීලා. කිරීලා කියන්නේ කරන්න බෑ ඒක වාඩි වෙන්න බෑනේ. පස්සේ උන්වහන්සේ අවුරුදු 6කට ආසන්න කාලේ වෙනකොට මේ දුෂ්කර ක්‍රියාවත් නිෂ්ඵල බව දැනගෙන ටිකෙන් ටික ආහාර ගන්න පුරුදු වුණා. පංචවර්ගීය තාපසවරු කල්පනා කළා දැන් නම් බුදු වෙන්නේ දැන් අපිට වැඩක් නෑ කියලා පිටත් වෙලා ගියා ඒක ධර්මතාවක්. බුදු වෙන කාලේ පරිච්ඡේදයේදී දෙවන්නේ කවුරුත් ඉන්නේ නෑ ඒක ධර්මතාවක්. ඉතින් බෝසතාණන් වහන්සේ කළා වුණා දවස් 15ක් තරම් කෙටි කාලය තුලදී අච්චර වැහැරිය ගිය ශරීරය ප්‍රකෘතිමත් වුණා. හෙටයි වෙසක් පොය දවසේ කියලා අලුයම් කාලයේ සිහින පහක් දුටුවා. එයින් උන්වහන්සේ තේරුම් ගත්තා ලෝතර බුදු වෙනවා හෙට දවසේ කියලා. එනකොට අවුරුද්දක් පාසා දේව පූජාවක් කරමින් සිටිය සුජාතා සිටු දේවියගේ අජපාල නුගරුක් මුල ත්‍රිපිරු දාන පූජාවත් හරියට මේ පසුවදාට දෙදී තිබුණේ වෙසක් පොයදා. ඒ දවසේ පුදුම ආශ්චර්ය ලෙස ඒ ත්‍රිපිරු සම්පාදිනේ වුණේ ගැන විස්තර කවුරුත් දන්නවා. එදා කිරිපිඩු පිළිගෙන නිරංජන නන්දී තීරේ පැන්පාස් වෙලා අතිලිස් නාපිඩක් කොට කිරිපිඩු වළඳලා ලෝතුරා බුදු වෙනවා සත්‍යනම් මේ රන්තලි උඩුගම්බලා යේවා කියලා ගඟට දැම්මා. රෝස්වර්ණහන්සේක් වාගේ කුඩුගම්බලා ගිහින් සලාවැටමක ගිලුණා. ඒක නාග ලෝකෙටම යම්. එයින් දුන්නාච තේරුම් ගත්ත ඒ දවසේදී ලෞතුරා බුදු වෙන බව. අවශ්‍ය වෙන තුරු රුක්ෂයන් වල සමවස්සුවෙන් ඉඳලා හැන්දෑවේ පාරක් පෙනී ගියා. නිරංජනා ගංගබඩ අසලන හිටියේ දන් වන්දලා එතන පාරක් පෙනී ගිය බොහොම ලස්සනට පැවිලා. ඒ පාරිදිගේ වඩිද්දී සොත්තිය කියන මංගල සම්මත බ්‍රාහ්මණයේ කුසතන මිටියටක් අරගෙන වෙත් පිළිගන්නවා. තාපසයන් වහන්සේලාට වාඩි වෙන්නේ සතිපෙන්දේව භාවිතා කරන නිසා. ඒ මොකද සීල බුදුරු බුදු වෙන්නේ තුරුණ ඇතිරියක වාඩි වෙලා. ඉතින් මේ පාරේ මැවි පෙනී තිබුණේ බෝධි මණ්ඩලයටයි. බෝධි මණ්ඩල ළඟට ගිහින් බැලුවාම සියක් කියන කුස ඇති සුදු සුදු කඳක් ඇති බෝධින් වහන්සේගේ ඉහළින් 50 ශ්‍රීණක් තරම් ඉහළින් අතු බෙදී හැම පැත්තෙම කොම ලස්සන මොනරපිල් කලමක් වාගේ ලස්සන ශාකා පත්‍ර පලාස ඇති මෙතෙන්ද ගිහින් හිතුවා මෙතන තමයි මට හොඳ තැන. ඉතින් දකුණු දිශාව, බටහිර දිශාව, උතුරු දිශාව බැලුවාම නිකම් පොළොව කම්පා වෙනවා වගේ ගිලන් ගිලා බහින්නවා වගේ දැනුණා. උතුරු දිශාව නැගෙන දිශාව බානකොට නිශ්චල වුණා. මෙතන හොඳයි අපරාජිත තැනක් නේද කියලා කුසතන මිටියාට එළුවා. ඒ මොහොතේ 14 වෙනියක් දිගපාල ඇති ආසනයක් පැන නැගුණා. ඒකට වජ්‍රාසනය කියලා කියන්නේ චතුරාංග සමන්වාගත වීර්ය අධිෂ්ඨානයෙන් වාඩි වුණා. ඒ මොනවද චතුරාංග සමන්වාගත වීර්ය අධිෂ්ඨානය? කාමන්තචෝචනහරුචේ අට්ඨේච අවසිස්සෙතු උපසුස්සතු ශරීරේ මංසලෝ හිතං යන්තං පුරිසතාමේන පුරිස විරියේන පුරිස පරක්කමේන පත්තබ්බන්නතං අපාපුනිත්වා විරියස්ස సంతානම් භවිෂ්‍යති එන්න මේකයි චතුරංග සමන්හත් වීර්යජිත්තා ඉතින් කැමතිනම් මගේ ශරීරයේ මස්ලේ වියලෙතොත් වියලී වේවා සම්පමනක් ශේෂ වෙතොත් ශේෂ වේවා නාඩ පමණක් ශේෂ වෙතොත් ශේෂ වේවා. ඇට කඩු පමණක් ශේෂ වෙතොත් ශේෂ වේවා. පුරුෂ ශක්තියෙන්, පුරුෂ වීරියෙන්, පුරුෂ පරාක්‍රමයෙන් පැමිණිය යුතු බුද්ධත්වයට නොපැමිණ මේ ආසනේ නොබිඳින් නෙමේ කියන අදිෂ්ඨානයෙන් වාඩි වෙච්ච නිසායි ඒ ස්ථානයට නැත්නම් ආසනයට වජ්‍රාසනය කියන්නේ. වජ්‍ර කියන්නේ විදේමන්තනේ දේමන්තේ කඩන්න බෑනේ. ආයුධයෙන් කපන්න බෑ. ඒ වගේ මොන හේතුවකින්වත් කඩන්න බැරි අදිෂ්ඨානයකින් වාඩි වෙච්ච ආසන නිසා වජ්‍රාසනය. ඒ වෙනකොට උන්වහන්සේගේ පාරමිතා භූමිය යම්කිසි දුර්වලතාවක් ඇතිව වසවාති දීපෝත්‍රයා සපිර වෙරින් ඇවිල්ලා නව මහා වැසි වස්සවල ගර්ජන තර්ජන කරලා පල්වා හරින්න ව්‍යායාම් කළා. ඊට බහලා යන්න මත්තෙන්න. අන්තිමේදී මහබෝසතාණන් වහන්සේ දකුණු ශ්‍රී හස්තයේ පොළොවට දික් කරලා සත්‍යක්‍රියා කළා. දේශතුරු අධ්‍යයවිදී සත්වරක් මහ පොළොව කම්පාවනසේ පාරමී මස්තක ප්‍රාප්ත කළ බව සත්‍යනම් මේ අචේතනික මහ බෝල් පොළව මට සාක්ෂි පිණිස පවතිවා කියලා සත්‍යත්‍යය කළා. දලක්ෂ 40000ක් යොදුන් ගණකම ඇති මේ මහා පෘථිවි තලයේ කුඹා සකක් මෙන් කරකවමින් කම්පා වුණා. මාර සේනා වැතිරී ගියා. ගිරිමේ කළ ඇතු දන ගැහැවා. වසවර්දී පුත්‍රයා පතිත වුණා. සීසීකඩ තන ගියා. මේ මාර ප්‍රලය ඒ කියන්නේ මාර්යා පළවා හැරීම ඉර බහ යන්න මැත්තේම සිද්ධ කළ බෝසතාණන් වහන්සේ ආනාපාන සතිය ආරම්භ කොට සීලම සමත කර්මස්ථාන නිමවා රාති පූර්ව යාමේ පෙරවිසූ කඳ පිළිල් ගන්නා නුවණ නැදියම චතුප්පාත ඥානයේ වද්දිවස් නුවණ ලබාගෙන අතීත අනාගත වර්තමාන තුන් කාලයේ මනවින් අභිඥාවෙන් දැනවදාරා හේතුඵල සම්බන්ධතාවෙන් ලෝපවත් නැහැටි මනවින් දැක පටිච්චසමුපාද ක්‍රමයට විපස්සනා වීතියට බැසගත්තා දසදහස් සක්වල පෙර ලක්ෂයක් සක්වල අනන්ත සක්වල අබැටක් තරම්වත් නාම රූපයක් ශේෂ නැතුව සියල්ල සම්මර්ෂණය කරමින් හිරුමණල දසදහසක් නැංගාට වඩා දීප්තිමත් වූ විපස්සනා ඥානාලෝකයෙන් විපස්සනා වඩා අලුයම් කාලේ බ්‍රහ්ම මුහූර්තයේ උදාන සුබ මොහොතේදී අර ප්‍රතිසන්දි මංගල්‍ය උත්පත්ති මංගල්‍ය වැනි අවස්ථාවන්හිදී මෙන්ම ප්‍රාතිහාර්යයන් දසදහසක් වල සිද්ධ වෙද්දී උන්වහන්සේ සවාසන සකල ක්ලේශයන් සෝදා හරිමින් දස බල ඥාන චතුරු වෛසාරද්‍යක් ඥාන චතුරු පරිසම්බෙදාක් ඥාන ආදී අනන්ත ඥාන ධාතු පරිවාර කොට ඇති සරුවක්ඥතා ඥාන ප්‍රතිලාභයෙන් ලෝතුරා සම්මා සම්බුදු වුණා. සත් සතියව බ්‍රහ්මාරාධිනේ පිළිගෙන දම්සක් පැවතුම් දෙසුමෙන් ලොවට දහම් වැසි වස්සවලා එදා පටන් 45 වසර සූවිසාසංක 60 කෝටි 50 ලක්ෂයක් දෙනා අමා මහ නිවනට පැමිණෙව්වා. බුදු වීමෙන් හත්වෙනි වසරේදී ගණ්ඩබ්බ රුක්ෂ මූලයේ යමක මහා ප්‍රාතිහාරීපා තවතිසා භවනට වැඩියේ මාතෘ දිව්‍ය රාජානම් ප්‍රමුඛ දෙවියන්ට අභිධර්ම දේශනා කරන්නයි. තෙමසක් පුරා දෙසූ දේශනා තුලින් මාතෘ දිව්‍ය රාජාන් වහන්සේ 80 කෝටියක් දෙවියන් බ්‍රහ්මයන් සමග සෝවාන් මඟඵල නිවන් සුව සාක්ෂාත් කරගත්තා. අද එතුමිය තුසිත දිව්‍ය ලෝකයේ දේශප විඳිනවා. නිස්වර්ෂ ප්‍රමාණයෙන් 57 කෝටි 60 ලක්ෂයක් අවුරුදුෙහි ජීවත් වෙනවා. සමහර විට තවාත්ම හතක් උපදින්න පුළුවන් දෙව්ලොව බමලොව. එතුමියගේ ජීවිතය සාර්ථක වුණා. මේ විදිහට අසංකේය අප්‍රමේය ජනකාවක් නිවන් පොර පමුණුවන් අන්ත සුදුසු පුත්‍රුවණක් උපදවාගත්තේ මෞතුමිය කොතරම් වාග්්‍යවන්තයක්ද ඒ විදිහේ වාග්්‍යවන්ත දරුවන් සෑම මව් කෙනෙකුට පිය කෙනෙකුට ලැබේවා එවැනි මව්වරු පියවරු එවැනි පුණ්‍යවන්ත බෝසත් දරුවන්ගේ මව්පියන් වශයෙන් උපකාරීව තම තමන්ද සසර දුක් තරණය කොට අමා මහ නිවන් සුව ලබත්වා ඒ විදිහේ මහා බෝධිසත්වෝත්තමයන් වහන්සේ නමක් උපදවාගත් ඒ මෞතුමිය රැස් කරගත් සීල කුසල සම්භාරය අපි සාදරයෙන් අනුමෝදන් වන අතරත ඒ විදිහේ සිල්වත් ගුණවත් නැනවත් බෝසත් දරුවන් ඒ බෝසත් දෙමව්පියන් සසර වසනාතුරු අපට දකින්න ලැබේවා අහන්න ලැබේවා ආශ්‍රය කරන් ලැබේවා අනුගමනය කරන් ලැබේවා ඒ උතුමන් වහන්සේලා පැමිණියා වූ මඟඵල නිවන් සෝයෙන් සැනසෙන්න අප සෑම දෙනාටත් වාසනාව වේවා කියා ප්‍රාර්ථනා කරමි. බුද්ධ කාලයේ සුන්සුමාරගිර නගරයේ කියන්නේ බගොදනව්වේ සුන්සුමාරගිර නගරයේ හිටියා බෝධිරාජ කුමාරයා. බෝධිරාජ කුමාරයා හැදෙව්වා කෝකනන්ද කියලා ප්‍රාසාදයක්. ඒ කෝකනන්ද ප්‍රාසාදය හැදෙව වඩු මහත්මයා ඊට ඉස්සර ඒ වගේ ප්‍රාසාදයක් හදලා නැහැ. ඒක ඈතින් පේන්නේ හරියට අහතර ළඟ ඉන්න ගුරු රාජෙක් වගේ බොහොම විසිතුරු ගොඩනැගිල්ල. හැබැයි බෝධිරාජ කුමාරයාට ඊර්ෂ්‍යාවක් හිතුණා මේ වඩු මහත්තයා තවත් කෙනෙකුට මේ වගේ මාලිගාවක් හැදුවොත් මීට වඩා විශේෂ වෙයි. ඒකට මගේ මාලිගාව දෙවෙනි තැනට එනවා. නිසා මොහු මරන්න ඕනි කියලා උපායක් යෙදුවා. ඒක කොහොම හරි මෙයා දැනගෙන අන්තිමේදී කාස්ට වාහනයක් හදාගත්තා. කාස්ට වාහනේ හදාගෙන තමන්ගේ දරුවා අමුදරුවන් එක්ක සාරවත් ධනෙ එක්කාසු කරලා ඒ මාලිගාවේම මුඳුනේ සඳළු තලාගෙන ආසර පියාසර කළා. දැන් අපි කියන දඬු මොන යන්ත්‍රය කියලා කාස්ට වාහනේ. ඇවිල්ලා මේ හිමවත් ප්‍රදේශය තමයි නගරයක් හදාගත්තේ. ඒකට ඒකන කාෂ්ඨ නගරය කියලා කියනවා. කාෂ්ඨ නගරේ. කට්ඨ නගරම් කියලා පාලියෙන් කියවෙන්නේ. කට්ඨ නගරම්. සමහරට ඉතින් මේක වෙන්නත් බැරි නෑ. මොකද මේ වචනේ හරියට ආවා. කෙසේ නමුත් ඉතින් මේ සෝබිත ස්වාමීන් වහන්සේගේ ජන්ම භූමියට අපි පැමිණීම ගැන පැමිණීම ලැබීම ගැන විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා එනමට. ඒ මොකද අපි වෙනුවෙන් පුදුමාකාර කැපවීමකින් මේ ගමන සංවිධානයට සහයෝගය දුන්නා. උනාසේ නොහිටියානම් මේ ගමන අපට විශාල දුෂ්කරතාවන් මුණ ගැහෙන්න තියෙනවා. ඒ ඔක්කොම ජයගෙන හිතේ ඇටයට වැඳුම් පිදුම් කර ගැනීමට මාර්ගෝපදේශකත්වයේ දැරීම ගැන සෝබිත ස්වාමීන් වහන්සේට අපි ස්තුතිවන්තව පින්දෙන අතර නාසික ජන්ම භූමියට කෙසේ නමුත් කොච්චර දුෂ්කරතා තිබුණත් අපි එන්නට ඕන. ඒ මොකද මේ දැන් අතරමඟ තිබිච්ච දුෂ්කරතා අපි ගණන් ගත්තේ නැහැ බිඳක්වත්. ඒක නිකන් අර හාස්‍යයට කාරණයක් වගේ වුණා. ඒ කියන්නේ ආගම භක්තියෙන් ඒ දරුවෝ වැඩිහිටියෝ ගන්න උත්සාහය ගැන. කවර හෝ ආගමක් සම්බන්ධව ඔවුන්ගේ භක්තිය ස්ථිරව තියෙන ඇතිපෙනීය. ඒ ගැන අපි සතුටු වෙනවා. මොනාරි ආගමක් ගැන භක්තිවන්තව කටයුතු කරනවා නම් ඒක ඔහුගේ දියුණුවට හේතුවක්. ඒ නිසා ඒක අපි බිඳුවක්වත් අපහසුතාවකට ගත්තේ නැහැ. ඉතින් අර ගමන දීර්ඝකම නිසා ටිකක් කායික වශයෙන් විහිද දැනෙනවා කාට කාට. නමුත් අපේ බුදුරජාණන් වහන්සේ ලෝවැස ජනතාව වෙනුවෙන් සාරාංශක කල්පලක්ෂයක් වැඩි කලක් ගත උත්සාහයට මේක අපටක් තරම්වත් සංසන්දනය වෙන්නේ නැහැ මේ දුෂ්කරතා. ඊට වඩා දුෂ්කරතා ඇතුව අපේ ප්‍රමයන් වහන්සේලා ශාසනය වැඩ කරලා තියෙන්නේ. ඒ නිසා ඒ කිසිවක් අපි ගණන් ගන්නෙත් නැහැ. ඒ කියන්නේ දුෂ්කරතා. ඉතින් මේ පැමිණීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා. දහසක් මේ ගත කරන් ලැබීම ගැන සතුටු වෙනවා. ඒ සෝබිත ස්වාමීන් වහන්සේගේ දෙමාපියන් දැකින් ලැබීම ගැනත් අපි සතුටු වෙනවා. මේ ගත කරන කාලය තුළ කාටවත් පුනః ප්‍රතිස්යාවක් ඉස්සරහදයක් බඩේ අමාරුවක් අසනීපයක් නැතුව නිරෝගී සුවයෙන් කායික මානසික සැනසෙල්ලෙන් මේ කටයුතු කර ගැනීමට රත්නත්‍රේ පිහිට ආශිර්වාදයෙන් ලැබේවා හිමීට උපකාර කරන සෝපිත ස්වාමීන් වහන්සේටත් දෙමව්පියන්ටත් පවුලේ සැමටත් සත්නත්‍රාණ භාවයෙන් නිරෝගී සැප බල චිරජීවනයේ දීර්ඝාස ලැබී ඉදිරි කාලේ ඈතාතීතයේ මෙන් මේ නේපාල රට රාජධානියේ බුද්ධ ශාසනය බබළුවන්නට එම් ස්වාමීන් වහන්සේට ශක්තිය බලය ධෛර්ය වීර්ය ආරක්ෂාව ආශිර්වාදේ ලැබේවා වැඩේවා කියලා අපි ආශිර්වාද කරනවා